අපි හරියට මුලාවටපත් වෙනවා. හරියට රැවටෙනවා. රැවටිලා විඳවනවා. ඒකේ අර්ථයක් නැහැ. රැවටෙන්න කලින් නොරැවටෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. බිඳුණු හිතින් නෙවෙයි අපි ශක්තිමත් හිතකින් අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. ඒ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ ධර්මයේ තුලින් ලැබෙන පෝෂණය තුලින් සමාජයේ තුල අධර්මය ධර්මය කියමින් සහ අවිනය විනය කියමින් සුළු පිටසක් කටයුතු කරන්නේ ධර්මයේ ධර්මයේ විදිහටම අධර්මයේ අධර්මයේ විදිහටම විනය විනය විදිහටම අවිනය අවිනය විදිහටම දැන හඳුනගත්ත පිරිසක් බවට ඒවා එසේ දැන හඳුනගත් පිරිසතරට අපි හැමතිස්සෙම යන්න ඕන. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම 152ක් තියෙනවා. මෙන්න මේ 152 එකින් එකට මල් වැලක් එකින් එක අම්නනවා වගේ ගෞරවනීය මහා සංඝරත්නය දේශනා කරන්නේ ඒ බලාපොරොත්තු වෙන අදහස. සැබෑ බුද්ධ වචනේ මොකක්ද කියලා සමාධිගත කරන්නේ. ඒක සිදු කරන ගෞරවනීය මහා සංඝරත්නය අතරට අපේ පින්නතුණුත් එකතුනොත් අපේ පින්නතුන්ට මේ දේශනා 152 අවසානයේ ලොකු ධර්මඥානයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ දේශන ආරම්භ කරන දවස්වලම සිහිපත් කළේ පොතක් පෑනක් පැන්සලක් අතට ගන්න එහෙම නැත්නම් මේ සූත්‍ර ධර්ම සඳහන් වෙච්ච පොත් එහෙම තියෙනවා නම් ග්‍රන්ථ තියෙනවා නම් ඒව ළඟට ගන්න අටුවාත් එක්ක ටීකාත් එක්ක මේවා සාකච්ඡා කරගෙන යනකොට අපිට ලොකු අවබෝධයක් කරා යන්නේ ඒක හේතුවක් වෙන නිසා. අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ සීහ නාද වර්ගයේ පින්නති තියෙනවා වනපත්ථ කියලා සූත්‍රයක්. වනපත්ත කියලා කියන්නේ ගමට නුදුරු. එහෙම නැත්නම් ඈත තෙනසුන කියන අර්ථය තමයි වනපත්ත කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වනයක වැඩ කරන ගමකට නුදුරු අරණ්‍යයක වැඩ කරන භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳව කළ විග්‍රහයක් තමයි මේ සූත්‍රේ පුරාම දිවෙන්නේ. භික්ෂූත්වය කියන එක ලැබෙන්නේ බුද්ධ ශාසනයක් හමුණාට පස්සේ ගිහිගේ අතහැරීම තුල බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දුර්ලභ දේවල් පෙළගස්සවල තියෙනවා හැමදාම දෙයක ඒ ලෝකයේ තියෙන දුර්ලභ කාරණා ටික සිහිපත් කරලා තියෙනවා අපි ඒකට කියනවා සුගතෝ වාදය සුගතයන් වහන්සේගේ අවවාදය කියලා අපි ඒකට කියනවා හැමදාම උදෑසන සිව්වනක් පිරිස එකතු වුණාට පස්සේ විශේෂයෙන්ම වික්ෂූන් වහන්සේලා එකතු වුණාට පස්සේ මේ ලෝකේ දුර්ලභ කාරණා ටික සල්පය බුදුන් වහන්සේ පෙළ ගහලා සංග්‍රහණා කළා. ඒකට සුගතෝ වාග්ගය කියනවා. ඒකේ ප්‍රධානම කාරණාව තමයි දුර්ලභා භික්කවේ පබ්බජ්ජා. පින්නක් මහණෙනි මේ පැවිද්ද කියන එක. පැවිදි ජීවිතය කියන එක දුර්ලභයි. මහ පොළවේ වැලි ගන්නට ගිහි ජීවිත සසර ජීවිතේ ගත කරලා තිබ්බත් අතට ගත්ත වැලි ටිකක් තරම් ස්වල්පාත්ම භාවයන් තමයි අපි බුද්ධෝත්පාද කාලවල භික්ෂුන් වහන්සේලා වශයෙන් ජීවිතේ ගෙවලා තියෙන්නේ. මේ බුද්ධ ශාසනයේ පෙරවන් සරණ ගිය ශ්‍රාවකයෝ ටික අරගෙන බැලුවොත් කෝටි ගණන් ඉන්නවනේ. කෝටි ගණන් ඉන්න තෙරුවන් සරණ ගිය බෞද්ධයෝ අතර වික්ෂුන් වහන්සේලා කීනමද මේ ලෝකෙට ඉන්නේ? ඉතින් පැවිද්දකට එනවා කියන එක පැවිදි ජීවිතයන් ගෙවනවා කියන එක සංසාරගත පිනකටම සිද්ධ වෙන එකක්. සංසාරගත යෝධ අධිෂ්ඨාන වලට සිද්ධ වෙන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පබ්බජ්ජා භික්කවේ පණ්ඩිතා පඤ්ඤත්තා සත්පුරුෂ පඤ්ඤත්තා මේ පැවිද්ද කියන්නේ සත්පුරුෂයන් විසින් පණවන ලද්දක්. මේ ලෝකයේ සත්පුරුෂය පෙළ ගැහුවොත් මහාම සත්පුරුෂය බුදුරජාණන් වහන්සේ. මේ මහාම අසහාය සත්පුරුෂ රත්නය තමයි පැවිද්ද කියන එක පැනෙන්නේ. උන්වහන්සේ විසින් අනුමත කළ දුර්ලභ කාරණයක් මේ පැවිද්ද කියන එක. ඒ නිසා එවැනි මේ මේ ලෝකයේ සුලභ දේවල් වල දුර්ලභ දේවල් ලබන්න අමාරුනේ. මේ ලෝකයේ විවිධ තිරුවාල ගල් විවිධ කබොක් ගල් ආදී ගල් වර්ග ඕන තරම් තියෙනවා. හැබැයි දියමන්ති මුතුවැණික් දුර්ලභයි. ඒ වගේ මේ ලෝකයේ තුල හැම තැනම ගිහි ජීවිත තිබ්බත් සසර ගමනේ තිබ්බත් පැවිදි ජීවිතය කියන එක හරි දුර්ලභයි. ඒකට වෙන විශාල අත්හැරීමක් කරන්න ඕනේ. භික්ෂූන් වහන්සේ නමකට ගරු කරන්න පින්නත්දී ගිහි ජීවිතයේ අවබෝධයෙන් අත්හැරීමම ප්‍රමාණවත්. ගිහි ජීවිතයක් ගත කරන කෙනාට අනාගතයේ රූප මිලට අරගෙන, ශබ්ද මිලට අරගෙන, ගන්ධ රස ස්පර්ශ ආදී මිලට අරගෙන ඒ මිලටගත දේවල් වලින් ගයක් හදාගෙන, වාහනයක් අරගෙන, වාහන දෙක තුනක් අරගෙන මිලට ගන්න බැරි භාර්යාවක් අරගෙන ඊළඟට දූ දරුවෝ එක්ක දරුවෝගේ දරුවොත් එක්ක යම්කිසි කාමභෝගී ජීවිතයක් ආස්වාද සහිතව අත්දැකීම තිබ්බනම් පැවිද්දට එන කුල පුත්‍රයා ඒ ජීවිතය අතහරිනවා. අලියමලු කෙලපිඩක් අපිට ආපහු ගන්න හිතෙන්නේ නැහැ. ශාසනයේ හරියට පිළිහිටපු භික්ෂුවටත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගංගානම් ගඟ හිමාලින්දල ගලාගෙන ඉන්නේ මහ මුහුදට. කවුරු හරි උත්සාහ කළොත් ගංගානම් ගඟ අනිත් පැත්තට හරවන්න. ඒක විහිළුවක්. හිමාලින්දල ගහගෙන එන ගලාගෙන එන ගංගානම් ගඟ හිමාලයට මාපු යවනවා කියන එක විහිළුවක් නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශාසනය හරියට පිහිටපු භික්ෂුවත් ආපහු හරවල ගිහි බවට පත් කරනවා කියන එකත් ඒ වගේ දෙයක්. හැබැයි ශාසනය හරියට පිහිටපු භික්ෂුවක් වෙන්න ඕනේ. අවබෝධයෙන්ම ශාසනයට ආව භික්ෂුවක් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට අල්පේ ශාක්‍යව හෝ මහේ ශාක්‍යව හෝ ගිහි ජීවිතේ ගත කරලා ඒ කාමයන්ගේ ආදීනව දැකලා අලුයම ලෝ කෙලපිඩක් වගේ නැවත අනුභව නොකිරීමේ අදහසින් නැවත ඒ පැත්තට හැරීමේ අදහසක් නැතුව මේ ශාසනයට ආපු භික්ෂුව වැඩිපුරම කැමති මොකටද? වනවාසී ජීවිතයට. සංසාර ගමනේ පින්නත් අපි පිරිස් එක්ක එකට එකතු වෙවි පොඩි බැඳලා දාපු බව ගන්න කොච්චරද? සංසාර ජීවිතේ අපි අල්ලාප සල්ලාපවල යෙදෙමින් විනෝද ගමයි යමින් සතිය අග එකතු වෙමින් සාත පවත්තමින් මේස වටේ එකතු වෙලා කතා බහ කර කර හිටපු වාර ගාන සතර මහා සාගරේ ජල බිඳුවට කඩා වැටි. ඒ ප්‍රතිපත්තියක් පුරන්න වනයේකට ගියපු අවස්ථා ගන්න කොච්චර අද මේ ලෝකේ 190 ගණක්ම ඉන්න අයගෙන් 90 ගණන්ම හුදකලාවට කැමති නැහැ පින්නත්. වයසට ගියත් අපේ අම්මලට තාත්තලට මහගෙදර ඉඳගෙන කොච්චර ලස්සනට හුදකලාව තුළ ප්‍රතිපත්ති පුරන්න පුළුවන්ද? නමුත් මොකද කරන්නේ යාලා? දරුවෝ ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ලොකු දුව කවද දෙන්නේ? ලොකු පුතා කවද දෙන්නේ? පොඩි පුතා කවද දෙන්නේ? පොඩි දුව කවද දෙන්නේ? කොයි වෙලේද මට දුරකථන ඇමතුමක් දෙන්නේ? කොයි වෙලේද මට ලියමනක් එවන්නේ? ප්‍රතිපත්තියක් හුදකලාවේ පුරන්න පුළුවන් ගිහි ජීවිතයේ අවසාන කාලෙත් මහ ගෙවල් වලට වෙලා අපේ අම්මලා තාත්තලා විඳවනවා. ඇයි ඒ හුදකලාවට කැමති නැහැ? අතීතේ ළමයි එක පොඩි ගැහිලා හිටපු ජීවිතේ හිත හිත හූල්නවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. වනයේක හුදකලා වෙන්න බැරි නම් අපේ අම්මල තාත්තලට ගෙදර හරි හුදකලාවක් තියෙනවා නම් සතුටු වෙන්න. ළමයි එන දවසේක එයි. ඔය හුදකලාව තුල ඉඳගෙන ප්‍රතිපත්ති පුරන්න. වනයක් තුල නිදහසේ දිවිගෙවන භික්ෂුන් වහන්සේ නමකේ ජීවිතය ගැන හිතන්න. කෝ අම්මලා උන්වහන්සේ. කෝ තාත්තා. කෝ පවුලේ සහෝදර සහෝදරියෝ. කෝ ඥාති පරිවර්තන. ඒ වනගත භික්ෂුවගේ අතීත යහළු මිත්‍රාදීන්කෝ අතීතේ ආදරය කරන ආදරය කරපු අයකෝ අතීතයේ තිබ්බ බොහෝ සැප සම්පත්කෝ ඒ හැම දෙයක් මතහැරලා වනයේ තුල සන්තෝෂෙන් ජීවිතය අරගෙන යනවානේ ඉතින් මේ භික්ෂු ජීවිතයේ ගෘහස්ත ජීවිතයේ අතහැරලා ඒමම ඒ භික්ෂුවට වන්දනා කරන්න ගරු කරන්න හේතුවක් ලේසි නෑ අවබෝධයෙන් ගිහි ජීවිත අතහරිනවා කියන එක. මම පැවිදි වෙනවා පැවිදි වෙනවා කියලා කතා බහ කරන දූල පුතාල කොච්චර ඉන්නවද මේ ලෝකේ? ඒ තාම ඇවිල්ලා නෑ. එන්න අමාරුයි. තාමත් අල්ලගත් දේවල් වගේක් තියෙනවා. ඕවා අතහැරලා ආපු කෙනා එහෙනම් කොච්චර ශ්‍රේෂ්ඨද? සමහර අය ඇවිල්ලත් මාසෙන් දෙකකින් හැරිලා යනවා. සමහර පියවරු හැම දෙයක් ගැනම කලකිරිලා වගේ එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ආපහු මාසිකින් දෙකකින් ළමයි මතක් කර කර ඉඳලා ඉඳලා ඉඳලා අන්තිමට ඇදිලා යනවා ගිහි ජීවිතේට. පැවිද්දටවත් ඉන්න වෙලා අවස්ථාව වෙන්නේ සමහර තරුණ දරුවෝත් සමහර සම්බන්ධතා බිඳනකොට ඇති වෙන කලකිරීම වලට නිවසේ ඇතුළේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට කලකිරිලා එනවා මටත් පැවිදි වෙන්න ඕන හාමුදුරුවෝ කියලා. හාමුදුරුවනේ ස්වාමින්වහන්සේ කියලා. සතියයි දෙකයි මාසයයි එකමාරයි දෙකයි. මොනවා හරි සංකල්ප ගොඩක් මවාගෙන අම්ම තනියෙන් තාත්තා තනියෙන් අර අරයට මෙහෙම මෙයාට මෙහෙමයි කියලා මොනවා හරි වංචක ධර්ම ටිකක් මුල් කරගෙන මොකද කරන්නේ? ආපහු හැරිලා යනවා. එවන් ලෝකයක් තුල අවබෝධයෙන්ම ගිහි ජීවිතය අතහැරලා ශාසනයට ඇවිල්ලා ඉන්න භික්ෂුවට බය නැතුව වන්දනා කරන්න තියෙන ඒ ගුණයට වන්දනා කරන්නේ අත්හැරීම ලොකු අත්හැරීමක්. අපේ පිනතුරු මතකද එක ඒක ආත්ම භාවයක එක්තරා පුද්ගලයෙක් මෙයා කුඹුරු වැඩ කරගෙන හිටපු පුද්ගලයෙක් මෙයා මොකද කළේ වනගත ජීවිතයකට යනවා තවුස්කම් පුරන්න මෙයා වැඩිපුරම උදැල්ල උදැල්ලෙන් තමයි කූරු වැඩ කරගෙන ඉඳලා තියෙන්නේ කුඹුරු වැඩ කරපු කෙනෙක් මෙයා උදැල්ල හංගලෙන්නේ ඒත් වනයේ ඉද්දි ප්‍රතිපත්ති පුරද්ද මොකද වෙන්නේ උදැල්ල මතක් වෙනවා උදළු වැඩේ මතක් වෙනවා ආපහු උදැල්ල අරගෙන ආපහු ගමට එනවා. ආපහු කාලයකට පස්සේ කලකිරලා ආපහු කැලේට එනවා. ආපහු උදැල්ල මතක් කරලා ආපහු එනවා. වාර කීපයක් මෙයා උදැල්ල සහ ඒ කුඹුරු වැඩවල තියෙන උපාදාන නිසා නැවත නැවත අවසාන මොකද කරන්නේ උදැල්ල අල්ලන විසි කරන් ගඟට. ලේසි නෑ මේ අත්හැරීම කියන එක. ඉතින් එහෙම අත්හැරලා ශාසනයට එන වනයේට යන වනයේ ගැන රතියක් වනයේ ගැන අල්මක් වෙන භික්ෂුවටයි වනපත්ත සූත්‍රය. අපි පින්නතුරුත් මේක හොඳට හදාරන්න ඕනේ. අපි සඳහන් කළා වනපත්ත කියලා කියන්නේ ගමින් නුදුරු එහෙම නැත්නම් ඈත තියෙන වනයේ තියෙන සෙනසුනට තමයි වනපත්ත කියලා බුදුන් වහන්සේ සඳහන් කළේ. වනපත්ත පරියායං වෝ භික්කවේ දේතිස්සාමි තන් සුනාත සාදුකම් මනසිකරෝත භාසිස්සාමීති සවැත් නුවර ජේතවනාරාමයේ ඉඳගෙන අපේ බුදු පියාණන් වහන්සේ ඔන්න දැන් ස්වාමීන් වහන්සේලා සදාන් කරනවා පින්වත් මහන්නි ඔබට වනයේහි ජීවන ජීවිතය ගැන වනපත්තය ගැන දේශනාවක් සිදු කරනවා සාදුකම් මනසිකරෝත ඒක මෙනෙහි කර කර සුණාත සාදුකම් මනසිකරෝත ඒක හොඳට අහන්න ඕන මෙනෙහි කර කර වාසිස්වාමීති දැන් ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් මහණෙනි වනපත්තං උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතාචේව සති න උපට්ඨහති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි වනයක ඉන්න භික්ෂුවක් ඉන්නවා නම් ඒ වනයේ ඉන්න භික්ෂුවට තමන් මෙතෙක් නොයලගුණු සිහියක් තියෙනවා නම් තමන් මෙතෙක් නොයලඹුණු එළඹෙන්න බැරි වෙච්ච සිහියක් සතියක් තියෙනවා නම් ඒ වනයේ තුල වාසය කරද්දී ඒ සතියට එන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට අසමාහිතංච චිත්තන්න සමාධියති. Taman මෙතෙක් අද්දකපු සමාධියකට Tamanට එන්නත් බැරි නම් ඊළඟට සඳහන් කරනවා අපරික්ඛිනාච ආසවාන පරික්ඛයන් ගච්ඡanti. ඡය කරගන්න බැරි වෙච්ච ආශ්‍රව තාම ඡය වෙන්නේ නැත්තම්. අනුප්පත්තං චනුත්තරං යෝගක්කේමන් නානුපාපුනාති. ඒ විතරක් නෙවෙයි මෙතෙක් සාක්ෂාත් කරන්න බැරි වෙච්ච රහත් භාවයවත් සාක්ෂාත් කරන්න බැරි වුණා නම්. ඊළඟට සඳහන් කරනවා චීවර සේනාසන පින්දපාත ගිලානක් ප්‍රත්‍යකන සිව්පසේ ලැබෙන්නේ නැත්තම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේන භික්කවේ භික්ඛුනා රක්ති භාගම් වා දිවස භාගම් වා තම්මා වනපත්තා පක්කමි තබ්බං න වත්තබ්බං දිවා කාලයක හරි රාත්‍රී කාලයක හරි මොකද කරන්න ඕනේ ඒ වනපතය ඒ වනපත්ය අතහැරලා යන්න කියනවා වනයේ ඉන්න භික්ෂුවකට සතිය උපදින්න නැත්නම් වනයේ ඉන්න භික්ෂුවකට සමාධිය උපදින්නේ නැත්නම් වනයේ ඉන්න භික්ෂුවකට ආශ්‍රමශය වෙන්නේ නැත්නම් වනයේ ඉන්න භික්ෂුවකට අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැත්නම් වනයේ ඉන්න භික්ෂුවකට සිව්පසය ලැබෙන්නේ නැත්නම් වනය අතහරින්න කියනවා මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිය කියන්නේ සතිය කියන්නේ සිංහලෙන් සිහිය කියන එක බුදුරජාණන් වහන්සේ ආරස්ථාංග මාර්ගය තුල සම්මා සතිය විග්‍රහ කරන්නේ කායානුපස්සන සතිපට්ඨානය. වේදනානුපස්සන සතිපට්ඨානය. චිත්තානුපස්සන සතිපට්ඨානය. ධම්මානුපස්සන සතිපට්ඨානය. ඔතන ලොකු කතාවක් තියෙනවා. වනයේ කියන භික්ෂුවකට සිහිය නැත්තම් මොකද වෙන්නේ? කය ගැන සිහිය නැත්තම් මොකද වෙන්නේ? වේදනාව ගැන සිහිය නැත්තම් මොකද වෙන්නේ? චිත්ත ධර්මයන් ගැන සිහිය නැත්තම් මොකද වෙන්නේ? ගිහි ජීවිතයක් ගෙවන කරන්නත් එහෙම තමයි. කාය වේදනා චිත්ත ධර්ම පිළිබඳ සිහිය නැත්තම් අසිහිය තුල මොනවද සිද්ධ වෙන්නේ? රාගයාගේ බැස ගැනීම සිද්ධ වෙනවා. දේශයාගේ බැස ගැනීම සිද්ධ වෙනවා. මෝහයාගේ බැස ගැනීම සිද්ධ වෙනවා. ලාමක ආසාවල් වල බැස ගැනීම සිද්ධ වෙනවා. කාය වේදනා චිත්ත ධර්ම පිළිබඳව සිහිය නැත්තම් පින්නති ගිහි වේවා පැවිදි වේවා ඒ කකුසලයන්ට හොඳට සෙල්ලම් කරන්න අවස්ථාව. එතකොට මේ කය ගැන සිහිය පුදවා ගත්ත කියන්නේ මොකද්ද? කෙලසුන් ඉඳ නොලබෙන විදියට. අසුභ භාවනාව තුළ උපදවාගෙන සතිය. අපි පොඩ්ඩක් අරගෙන බලමු. කායානුපස්සනාව තුළ දැන් කර්මස්ථාන 24ක් තුළ සතිය උපදවා ගන්න. වේදනානුපස්සනාව තුළ සතිය උපදවා ගන්න පුළුවන්, චිත්තානුපස්සනාව තුළ සතිය උපදවා ගන්න පුළුවන්, ධම්මානුපස්සනාව තුළ පස් ආකාරයකට සතිය උපදවා ගන්න පුළුවන්. අපි ගමු මේ සතර හදිපට්ඨානයේ තුලම තියෙන සතිය උපදවා ගන්න පුළුවන් 21 ආකාරයෙන් එක ආකාරයක් වුණ පටික්කුල මනසිකාර පබ්බේ කියන අසුභ භාවනාව. පටික්කුල මනසිකාර පබ්බේ තුලින් සතිය ඇති කර ගැනීම කියන එක බලන්න අපි හිතනට වඩා එහා ගිය දෙයක්. දැන් පටික්කුල මනසිකාර පබ්බේ හෙවත් අසුබ පටික්කුල මනසිකාර පබ්බේ හෙවත් අසුබ භාවනාවේදී අපි පිළිකුල මතු කරගත යුතු කොටස් කීයක් කියනවද පින්නන්ති 32ක් කියනවා. කෙස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර, ඇට, ඇට මිදුළු ආදී කොටස් 32ක් කියනවා. අපි ගමු කෙස් කෙස්වල පිළිකුල මතු කරගන්න අපි ආකාර කිහියකට උත්සාහ කරනවාද? පහකට. කෙස් පිළිබඳව වර්ණයෙන්, කෙස් පිළිබඳව ගන්ධයෙන්, කෙස් පිළිබඳව සටහනින්, කෙස් පිළිබඳව පිහිටි තැනින්, කෙස් පිළිබඳව කෙස් ආශ්‍රය කරන දේවල් අනුව පස් ආකාරයකට පිළිකුල මතු කරගන්න හදනවා. දත් කියලා ගත්තොත් දත්වලත් වර්ණය තුලින් පිළිකුල ඇති කරගන්න පුළුවන්. සතහන කියන්නේ හැඩය තුල පිළිකුල මත කරගන්න පුළුවන්. ගන්ධය කියන්නේ දුර්ගන්ධය අනුව පිළිකුල ඇති කරගන්න පුළුවන් දත ගැන. ඊළඟට හම් දතේ පිහිටි තන විදුරු වැහි පිහිටීම තුල පිළිකුල මත කරගන්න පුළුවන්. ඊළඟ දත ආශ්‍රය කරගෙන තියෙන්නේ ලේ මස් ආදිය. අපිරිසිදු කෙනා ආදිය. ඒ තුල අපට පිළිකුල මත කරගන්න පුළුවන්. පටික්කුල මානසිකාර පබ්බේදී ගියපු කෙනා දත් අරමුණු කරලා දත් අරමුණු කර කරම විදුරු මහා ඇසුරු කරගෙන හිත නැවත නැවත නැවත නැවත පිහිටුව පිහිටුව මොකද කරන්නේ? එතන සතියක් තියෙනවා. ප්‍රාථමික සතියක්. එතනදී අපි දන්නනේ සතිය කියන අකුසලෙන් බේරලා කුසලාරම්මේක පිහිටවන ස්වභාවයනේ. අකුසලයේ ඔස්සේ දුවන හිත කුසලාරම්මණයක පිහිටුවානේ සිහිය. එතකොට මේ දත්වල අසුබය මතු කර ගැනීම කියන කුසලාරම්මණයක්නේ. මේ කුසලාරම්මණයේ හිත පිහිටවන්න උදව් උනේ සතිය. හැබැයි ඒක ප්‍රාථමික සතියක්. කායනුපස්සනාවේ බලාපොරොත්තු වෙන සතිය උට එහා ගිය එකක්. මෙහෙම මේ දත්වල දත් ඇසුරු කරගත්ත විදුරු මතක් දැනි දැනි මේ දත්වල දත් අරමුණු කළා හිත පිහිටුවා ගත්ත කෙනා මේකේ වර්ණ වශයෙන් පිළිකුල මතු කර කර පිහිටි තැන වශයෙන් පිළිකුල් මතු කර කර මේ විදිහට පිළිකුල මතු කර කර මතු කර කර මතු කර කර දත කියන එක හරියට කවුඩෙක්ගේ ශරීරයෙන් බැහැර වෙච්ච අසුචි ටිකක් වගේ. කවුඩෙක්ගේ ශරීරයෙන් බැහැර වෙච්ච අසුචි ටිකක් අපි හිතමු කොහේ හරි මේසයක් උඩ වැටලා තියෙන දැක්කොත්, පුටුවක් උඩ වැටලා තියෙන දැක්කොත්, තමන්ගේ ඇඟේ වැටුනොත් එහෙම ගමනක් යද්දී හරි මාර ගහක් යටෙද්දී එහෙම කවුඩෙක් කඩ කරනවා කපුටේ. ඉතින් ඔළුවට හරි ඇඟට හරි වැටෙනවා. ඉතින් මොකද වෙන්නේ? අපිට ඒතර ලොකු පිළිකුලක් ඒ කර්මුණු කරලා තියෙනවනේ. දත්තල හිත පිහිටුවාගෙන පිළිකුල පස් ආකාරයකට වර්ධනය කරන කෙනාටත් එක මොහොතක හොඳට දතේ පිළිකුල වැඩුණාට පස්සේ කපුටේ කලපු වර්චස් පිටක් වගේ තමයි දත් දැනෙන්නේ. දතෙන් දත දැනෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ තමන්ගේ පැත්තේ දතේ පිළිකුල හොඳට මතු කරගෙන ඉති අජ්ජත්තම් වා කායකානුපස්සේ විහෙරති. ඒකේ පිළිකුල හොඳට මතු කරගෙන ඉන්නවා. බහිද්ධාව පස්සේ බලනවා බාහිර පැත්තේ දතුත් මෙන්න මෙහෙමයි. අජ්ජත් බහිද්දාව. හා දෙපැත්තම මෙහෙමයි. සංසන්දනය කර කර බලන. මේ පැත්තත් නිකන් වර්ජස් පිටක් වගේ අර පැත්තත් වර්ජස් පිටක් වගේ මේ දන්තයන්ගේ පිළිකුල. ඔන්න බලන්න සමුදේ ධම්මානුපස්සීව. ඔන්න මෙයා බලනවා මේ දත් කියන දත් කියන මේ පටවි ස්වභාවය. සමුදේ ධම්මානුපස්සීව. මේ දත් කියන මේ රූපේ හේතුන් නිසා හටගත් එකක්. ආහාර හේතු වෙලානේ මේ දත් සකස් වෙන්නේ. ආන්නේ කියා හොඳට මනසිකාර කරනවා ආහාර සමුදයෙන් රූප සමුදය කියන ධර්මතාවය පිළිහිටලා. ඊළඟට මෙයා මෙනෙහි කරනවා මේ වගේමයි මේ දත ආහාර හේතු වල හටගත්තා වගේ ආහාර නැතුනොත් මොකද වෙන්නේ? ආහාර නැතුනොත් මේ දත සකස් වෙන්නේ නෑ. එහෙනම් ආහාරය හේතුන දත් සකස් වෙනවා. ආහාර නැතුනොත් දත නිරුද්ධ වෙනවා. ඒකට කියන සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා. ඔන්න ඔය සමුදය වය ධම්මානුපස්සීවා කියන එක ගැඹුරින්ම ඇතිවෙච්ච අවස්ථාවට කියනවා සිහිය පිහිටුවා ගත්ත කියලා. එතකොට වනයේට ගියපු භික්ෂුව තමන්ගේ ශරීරයේ පිළිකුල් කොටස් එකින් එක එකින් එක ඔන්න ඔය විදිහේ පිළිකුල දැකලා ඒ පිළිකුල් සහගත රූපයේ ඇතිවීම නැතිවීම දැක ගන්න මට්ටමට අරගෙන බාහිර තමන්ට අතීතේ උපාදාන වෙච්ච බාහිර තමට අතීතයේ උපාදාන වෙච්ච ඒ ශරීර කොටස් පිළිබඳවත් පිළිකුල මතු කරගෙන ඒ රූපයන්ගේ ඇතිවීම නැතිවීම කියන සමුදේ වේ මතු කරගත්තේ නැත්නම් තමයි ඒ භික්ෂු ජීවිතේ රාගයෙන් වැළඳගන්නේ දේශයෙන් වැළඳගන්නේ මෝහයෙන් වැළඳගන්නේ මේ කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මෙන්න මේ වගේ දේවල් ඔය ගෙවල් දොරවල් ඉන්න නේද පින්නත් මේ දඩෝරියෝ එහෙම නැත්නම් අපි කියන්නේ සුනකයෝ කියලා. ওই සුනකයන්ට තියෙනව නේද සීමාවන්. සාමාන්‍යයෙන් නිවසක ඉන්න බල්ලගේ සුනකයාගේ සීමාව තමයි ඔය වටේට කාප්පයක් එහෙම බඳලා තියෙනවා නම් ගේට්ටුවක් එහෙම දාලා තියෙනවා නම් වැටක් හරි බඳලා තියෙනවා නම් එයාගේ සීමාව ඒක. සමහර අවස්ථාවල ඔය අපේ කට්ටිය ගමන් බිමන් යනකොට අපේ ওই දඩෝරියෝ පිටිපස්සේ යන්න පටන් ගන්නවා. පිටිපස්සෙන් යනකොට මෙයා දැන් වත්තේ ඉදමත් පහු කරගෙන වැටමායිමත් පන්නගෙන මෙයා ගම පැත්තට යනවා. දැන් මෙයා ඉන්නේ ආරක්ෂිත තැනකද අනාරක්ෂිත තැනකද? මෙයාගේ වත්තේ සීමාව කියන්නේ ආරක්ෂිත පරිසරය. එතන මෙයා සුරක්ෂිතයි. හැබැයි මෙයා අර ගමට යන්න යන්න මොකද වෙන්නේ? හරිම අනාරක්ෂිතයි. අනාරක්ෂිත මොකද නිසා මොකද වෙන්නේ? අනිකුත් සුනකයන් විසින් මෙයා මොකද කරන්නේ? අනෙකුත් සුනකයන් විසින් මෙයා ගොදුරු කරගන්නවද නැද්ද? හපනවා, හපා කනවා, හුරං කනවා, එලෝනවා. හැබැයි මෙයා දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන ගෙදර වැටමායිමේ ඇතුළට රිංගුවොත් මොකද වෙන්නේ? අන්න මෙයා සුරක්ෂිතයි. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කායानुපස්සනාව තුළ සතිය උපදවා ගත්තොත්. ඕනම කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවත් තුළ හිත පිහිටුවා ගත්තට පස්සේ තමන්ට රාගයෙන් යමක් කරන්න බෑ. ද්වේෂයෙන් යමක් කරන්න බෑ. මෝහයෙන් යමක් කරන්න බෑ. අර අර සුනකයාගේ සුරක්ෂිත සීමාව වගේ තමයි කායනුපස්සනාව කියලා කියන්නේ. කය තුල සිහිය පිහිටුවාගත කියලා සුරක්ෂිතයි. රාගයට මුකුත් කරන්න බෑ යාට. වේදනා චිත්ත ධර්මාදී හිත පිහිටුවා ගත්ත කෙනාට රාගයට මුකුත් කරන්න බෑ. ද්වේෂයට මුකුත් කරන්න බෑ. ඊර්ෂ්‍යා වෛරමාන මේ කිසිම ක්ලේශ ධර්මයකට කිසිම දෙයක් කරන්න බෑ කාය වේදනා චිත්ත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ප්‍රකට කරගත්ත කෙනාට මොකද ඒ වෙනකොට එයාගේ හිතෙන් කෙලෙස් ධර්ම පදංග වශයෙන් ප්‍රහාණයි පදංග වශයෙන් එයා කෙලෙස් ධර්ම ප්‍රහාණයි ඒ යම්කිසි භික්ෂුවක් වනේ ඉන්නවනම් මේ සුරක්ෂිත භාවයේ තුල වාසය නොකර ඒ වනයේ තුල වාසය කිරීම තුල එයාට දෙන්න බැරි නම් අන්න ඒ වනේ අතහැරලා යන්න එක එක හේතුවක්. ඉතින් අපි පිළිතුරු තේරුම් ගන්න ඕනේ. ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී පින්නතුන්ටත් කාය වේදනා චිත්ත ධර්ම පිළිබඳව සමුදේ වැය කත්වය ඇති කරගන්න බැරි වුණොත් රාගය තමන්ගේ ජීවිතය යට කරගෙන යන එක නවත්තන්න බෑ. කාරණා නවත්තන්න බෑ. කොච්චර දිස්ත්‍රාණ ගත්තත්, කොච්චර ප්‍රාර්ථනා ගත්තත්, කොච්චර දක්පිටි කෑවත්. වැරදිච්ච වෙලාවලට කොච්චර අදිස්ත්‍රාණ ගන්නවද? රාගයක් දේශයක් තමන්ගේ ජීවිතේ යටකරන් ගියාට පස්සේ කොච්චර අදිෂ්ඨාන ගන්නවද කොච්චර රාගයට වෛර කරනවද කොච්චර දේශයට වෛර කරනවද මේ අකුසලයේ මට කරන දේ මේ අකුසලයේ මාව යටකරන් යනවා හැමදාම මම මේ කර්මයට අහු වෙනවා කියලා ඒ රාගයට දේශයට ගරහ ගරහ ඉන්න කෙනා ආපහු පැයක් දෙකක් තුනක් දවසක් දෙකක් යද්දී මොකද වෙන්නේ ආපහු රාගය උපදිනකොට වැළඳ ගන්නවා ආදරෙන් ආපහු ඒ රාගය නිසා දේශය නිසා මෙයා අනතුරකටපත් වෙනවා. හැබැයි ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙක් නමුත් කාය වේදනා චිත්ත ධර්මයන් ගැටවීම නැතිවීම සත්‍යයටම සතිය පිහිටුවා ගත්තොත් රාගය අසරණ වෙනවා. දේශය අසරණ වෙනවා. සංසාර ගමනේ පින්නති කෙලෙස් ධර්ම අපි අසරණ කළා. හැබැයි අපිට මේ කාය වේදනා චිත්ත ධර්මයන් පිළිබඳව සිහිය පිහිටුවා ගන්න පුළුවන් වුණොත් අපි රාගය අසරණ කරවනවා. සසර ජීවිතේම රාගය අපි අසරණ කළා. දැන් අපි ධර්මයෙන් පන්නරේ ලැබලා අපි මොකද කරන්නේ? අපි දැන් එයාට වැඩේ දෙනවා. කොච්චර අභිමානයක්ද? කොච්චර ගැඹුරු අධ්‍යාත්මික ශක්තියද පෞරුෂයක්ද? ඒ පෞරුෂය හදාගන්න බැරි නම් බුදුන් වහන්සේ දේශනා කරනවා ඒ වණය හරියන්නේ. ඊළඟට දේශනා කරනවා අසමාහිතංච චිත්තන්න සමාධියති. මේ වික්ෂුන් වහන්සේට වනේ ඉන්න අතීතයේ යම්කිසි අසමාහිත බවක් තිබ්බ දැන් ගෘහස්ත ජීවිතයක් එහෙම ගෙවද්දී හිතේ සමාහිත භාවයක් තිබ්බේ නැහැ. මෙයා මේ වනයේට ආවේ ගුරුවරුන්ගේ අවවාද අනුශාසන අරගෙන වනගත ජීවිතයකට ආවේ මේ වනයේ තුල සමාහිත භාවය ඇති කරගන්න. නමුත් උපදින්නේ නැහැ. දැන් සමාහිත භාවයේ කොටස් තුනක් තියෙනවා. එකක් කණිත, එකක් උපචාර, එකක් අර්පණා. මේක පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕන කිව්නත් දැන් අපි හිතමු දැන් කෙනෙක් මෛත්‍රී භාවනාවට යනවා. නැත්නම් ආනාපාන සති භාවනාවට යනවා. අපි හිතමු ආනාපාන සති භාවනාව කියලා. දැන් ආනාපාන සති භාවනාවට ගිහිල්ලා මෙයා ආනාපාන අරමුණේම හිත පිටවා ගන්න උත්සාහ කරනවානේ. කණික සමාධිය කියලා කියන්නේ මෙයාට දැනෙනවා සැරෙන් සැරේට ආ මගේ හිත අරමුණේ පිහිටලා තියෙනවා. ආපහු අරමුණෙන් ගැලවිලා යනවා. ආපහු ටික වෙලාවකින් දැනෙනවා ආ අරමුණේ පිහිටලා තියෙන හිත හරි සන්තෝෂයි. ආපහු අරමුණින් ගැලවිලා යනවා. ආපහු අරමුණ. ඒ කියන්නේ කණික කියන ෂණික කියන එක. කෙනෙක් ඉස්සෙල්ලාමත් දකින්න ඔය සමාධි. ආනාපාන භාවනා තුළදී මෙයා එකපාරට සමාධිගත ස්වභාවයක් අත්දකිනවා ආපහු නැතිනවා. ආපහු සමාධිගත ස්වභාවයක් අත්දකිනවා ආපහු නැතිනවා. ආපහු සමාධිගත ස්වභාවයක් අත්දකිනවා ආපහු නැතිනවා. ඒක කියනවා කණික සමාධිය. ෂණිකව ඇති වෙනවා ආපහු නැති වෙනවා. ෂණිකව ඇති වෙනවා ආපහු නැති වෙනවා. ඕක තමයි ඉස්සෙල්ලාම අත්දකින සමාධිය. ආනාපාන හරි ඕනම භාවනාවක්, මෛත්‍රී භාවනාවක් හරි. ඊළඟට සමාහිත භාවයට යනවා මෙයා උපචාර සමාධිය. උපචාර සමාධිය කියන්නේ දැන් අරමුණු තුල ඉන්න කාලය වැඩි. හැබැයි හිතපු ගමන් දැන් ආනාපාන අරමුණු තුල ඉන්නවා. හැබැයි හිතපු ගමන් බාහිර ශබ්ද ලොකු ශබ්ද ඇහෙනවා. හැබැයි මේ ලොකු ශබ්ද පිටිපස්සේ හිත දුවන්නේ නැහැ. අන්න ඒක තමයි විශේෂත්වය. දැන් Tamanට බයක් ඇති වෙනවා ශනිකව ඒ බාහිර ශබ්දයක් ඇහෙනකොට ඒක ස්ත්‍රී හඬක් පුරුෂ හඬක් හරි වෙන වාහනයක හඬක් හරි වෙන්න පුළුවන්. එක පාටේ හඬ ඇහෙනවා ඇහෙනවත් එක්කම හිතට බයක් ඇති වෙනවා අනේ ඒක පස්සේ හිත දුරයි දන්නේ ඒක ළඟට දුවන්නේ. ඒක හරි පුදුම දෙයක් නිකන් අර බෝලයක් බෝලයක් පිටියට දැම්මා වගේ. බෝලෙකින් පිටියට ගහපු ගා අනිත් පැත්තට එනවනේ අර අර පැත්තට පිටියෙන් එහාට යන්නේ නැහැනේ. බෝලයක් අපි බිත්තියට දැම්මොත් බිත්තියකට ගැහුවොත් බෝලකින් බිත්තියෙන් එහාට බෝල යන්නේ හැබැයි වැදිලෙනවා. අන්න ඒ වගේ මේ උපචාර සමාධියට ආවට පස්සේ ශබ්ද ඇහෙනවා. ඒ ශබ්දේ වැදෙනවා. වැදුනට ශබ්දෙත් එක්ක යන්නේ ආපු අරමුණට එනවා. බෝලේ බිත්තියට ගැහුවට පස්සේ ආපු අපේ අතර එනෝනේ බෝලේ. අන්න ඒ වගේ තමයි. උපචාර සමාධිය තුළදී බාහිර ස්ත්‍රී හඬක් පුරුෂ හඬක් එකපාරට වැඩිපුර ලොකුවට සිද්ධ වුණොත් ඇහෙනවා ඇහිච්ච ගමන් ඒක වැදිච්ච ගමන් ආපු අරමුණට හැරිලෙනවා හරි ලස්සනයි අද්දකින් පින්නත් ඒව අද්දකින් දුන බාත් කවුරුණා ඒ උපචාර සමාධියේදී අන්න ඒකට උපචාර සමාධිය වැඩි වාර ගාණක් අරමුණත් එක්ක ඉන්නවා ඊළඟට බාහිර ශබ්ද ඇහෙන එක අඩු වෙලා යනවා හැබැයි ලොකු ශබ්දයක් ඇහුණත් ඇහිච්ච ගමන් ඒක වැදිච්ච ගමන් අනිත් පැත්තට අරමුණටම එනවා ආපු අරමුණත් එක්කම ඉන්නවා ඒ වෙලාවට කාමච්ඡන්දය අඩුයි ව්‍යාපාදය අඩුයි තීන මිද්ද අඩුයි කියන ගොඩාක් ඒවා තුනී වෙලා ගිහිල්ලා යටපත් වෙලා. ඔය පුංචි පුංචි රූප කෑලි මතක් වීම වගේ තමයි වෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? මෙන්න මේ කවනික සමාධිය සැරසරේ ශනික ශනික සමාධියට ගියපු කෙනා ඊළඟට වැඩි වාර ගාණක් අරමුණ තුලම සමාධිය අධදකපු කෙනා බාහිර ශබ්දයක් ඇහුණත් වැඩි වෙලා ඒවත් ඒවත් එක්ක ගනුදෙනු කරන්නේ නැති මානසික මට්ටමකට ආපගෙන නීවර යට කරගෙන ඒ විදිහට වාසය කරද්දී එක මොහොතක මොකද වෙන්නේ? එක පාටේ ආනාපාන අරමුණ හෝ ඒ භාවනා අරමුණේ මෙයා මොකද වෙන්නේ? ගිලා බැස්සා වගේ ඒ අරමුණේම මෙහා කිඳා බහිනවා. කිඳා බහිනවත් එක්කම මෙයාට කරන්න දෙයක් නැති වෙනවා. નિરાයාසයෙන්ම අපි කියන ඔටෝ කියලා. નિરાයාසයෙන්ම ඒ අරමුණේම හිත නැවත නැවත නැවත නැවත වැඩ කරනවා. කරන්න කිසිවක් නැහැ අපට ඔහේ ඉන්න විතරයි තියෙන්නේ. හිත નિરાයාසයෙන් මෙයාගේ රාජකාරිය විතක්ක ਵਿਚාර සහිතව වැඩ කරනවා. අන්න ඒකට කියනවා අර්පණාහිවත් ධාන සමාධි කියලා. ඉතින් අන්න ඒ චිත්ත සමාධි කණික හෝ උපචාර හෝ අර්පණා විශේෂයෙන්ම ධානාදී චිත්ත සමාධි උපදවා ගන්නට නොහැකිනම් උපචාර සමාධියක්වත් උපදවා ගන්න බැරි නම් යම් වනයක වාසය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වනයෙන් එළියට එන්න. පොඩි කාරණාවකුත් කියන්න තියෙනවා. දැන් අපේ සමහර අය මේ පැවිදි වෙන්න හිතාගෙන ඉන්නවා. පැවිදි වෙලත් මේ ගුරුවරුත් එක්ක රණ්ඩු හරුණුත් කරනවා. දැන් ගුරුවරු දන්නවා කැලේට යවන්න පුළුවන් කෙනා කවුද, යවන්න බැරි කෙනා කවුද කියලා. ඒව තේරුම් ගන්න නැතුව සමහර භික්ෂුන් වහන්සේලා ගුරුවරුත් එක්ක එකට එකක් කියාගෙන යනවා. මට වනගත වෙන්න ඕන, මට කැලේකට යන්න ඕන, මේ ජීවිතේ හරියන්නේ නැහැ කියලා. ගිහිල්ලා මොකද වෙන්නේ? වල්මත් වෙලෙනවා. පස්සේ මොකද කියන්නේ? භාවනා කරලා අන්න පිස්ස හැදුන කියලා කියනවා. භාවනා කරලා නෙමෙයි පිස්ස හැදුනේ. වැරදි මාර්ගයක ගිහිල්ලා පිස්ස හැදුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලොකු විලක් තියෙනවා. දල ඇත්තු ඉන්නවනේ පින්නන්තු. මේ දල ඇත්තු ගිහිල්ලා ඒ විලට පැනලා නාලා දෙලුම් නෙළුම් දඬු කාලා හොඳට සතුටුල ගොඩ එනවා. දල ඇත්තු ලොකු ඇත්තු. මේක දකින්න මේ අඩි 5ක් 6ක් උස පුංචි පුංචි අත්පැටව. මෙයාල මොකද හිතන්නේ? ආ අර කට්ටිය ගිහිල්ලා අර විලේ නටලා කියලා ආවනම් කාලා බීලා ඇයි අපිට බැරි? අපිත් යන් කියලා මොකද වෙන්නේ? අර ලොකු ඇත්ත එපා කියද්දිත් නෑ නෑ අපි තමයි දන්නේ අපිට පුළුවන් කියලා මෙයාලා මොකද කරන්නේ? අර ගැඹුරු විලට පයින්නවා. ගොඩෙන්ද හම්බ වෙන්නේ ඒ වගේ තමන්ගේ තරම තේරුම් ගන්න බැරි වුණාට පස්සේ තමයි පින්නත් ගොඩක් අය ගුරුවරයාගේ අවවාද ගැන හිතන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ අවවාද ගැන හිතන්නේ නැතුව හිතුවක්කාරකමට වනගත වෙන්නේ. අර බුද්ධ කාලේදී මේගේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කොච්චර එපා කිව්වද? වාර 3ක් එපා කිව්වා. මේගේ යන්න එපා ඔය අඹ වනයේට. යන්න එපා ඔය වන වනසෙනසුනට. වනපත්තේට යන්න එපා. තුන් පාරක් කිව්වත් අහන්නේ නැහැ සද්ද නැතුව හිටියා. ගියාට පස්සේ මොකද උනේ? රාගයේ ජීවිතේ මැඩගෙන ගියා. උතුර දකුණ මාරුණා මේ ගී ස්වාමීන් වහන්සේට. මේ මොකද මේ හිතට උනේ විශ්වාස කරනවා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි භික්ෂුවක් වණයක් ඇසුරු කරනවා නම් කාය වේදනා චිත්ත ධර්මයන්ගේ හිත පිහිටන්නේ නැත්නම් චිත්ත සමාධි උපදින්නේ නැත්නම් මොකද කරන්න ඕන? හැරිලා යන්න ඕන. ඒ වනේ ඒ වනේ යාට සුදුසු වනයක් නෙමෙයි. යාට ගෝචර නැහැ, යාට සප්පාය නැහැ. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා අපරික්ඛිනාච ආසවානං අපරික්ඛිනාච ආසවාන පරික්ඛයන් ගච්ඡanti. ඒ කියන්නේ මෙතෙක් කාලයක් ක්ෂය නොවුණු කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව තියෙනවනම් ඒවා ෂේ වෙන්නේ නැත්නම් අනේ ඉද්දි. කාමයන් ගැන තියෙන ආසාවල් වෙනද වගේමයි. ඒ බඩු වෙන්නේ නැහැ. භවයන් ගැන දිව්‍ය ලෝක, රතු ලෝක, මනුස්ස ලෝක යන තියෙන යන්න ආසාවල් ඒ භවයන් ගැන තියෙන තණ්හාව එහෙමම නම් ඒක හරියන්නේ ඊළඟට අවිද්‍යාශ්‍රව කියන්නේ කාමත් සංස්කාර ධර්ම නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්න ගැති තියෙනවා නම් එහෙනම් හරියන්නේ අපි යමක් කරද්දී ඵලයක් තියෙන්න එපයි කැලේකට යන්නේ තියෙන කාමාශ්‍රව දුරු කරගන්නනේ භවආශ්‍රව දුරු කරගන්නේ අවිද්‍යාශ්‍රව දුරු කරගන්නනේ යම් භික්ෂුවකට කැලේකට ගිහිල්ලා කාමාශ්‍රව වෙනද වගේම නම් එහෙනම් වැඩක් නැහැ ඵලක් නැහැ වෙනද වගේ නම් අවිද්‍යාශ්‍රව එහෙනම් වැඩක් නැහැ. වෙනද වගේ නම් භවආශ්‍රව. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක පතපත ඉන්නවා නම් එහෙනම් ආශ්‍රවයන් සෙවීමක් නැහැ. එහෙනම් හැරිලා යන්න ඕනේ. ඒ වනේ යාට ගැලපෙන්නේ වනපත්තේ එයාට සුදුසු නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුප්පත්තං චනුත්තරං යෝගක්කේම නානුපාපුනාති. නොපෙමිනිය අරිහත්ත්වයට එන්න බැරි නම් යම් වණයක් ඇසුරු කරගෙන ඒත් හරියන්නේ. ඊළඟට බලන්න පින්නත් දේශනා කරනවා යම් භික්ෂුවකට ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය සීනාසනය චීවර පින්දපාත බෙහෙත් ඒ කියන්නේ ගිලම් පසාදිය ලැබෙන්නේ නැත්නම් ඒත් ඒ වනේ අසු කරන්න එපා කියනවා. හොඳට මේ සූත්‍රය අහන්න ඉස්සරහට තව තව විග්‍රහ තියෙනවා මේකේ. දැන් මෙතනදි කියන්නේ ඔන්න මතක තියාගන්න පින්නත් යම්කිසි භික්ෂුවකට වනයේකට වනපත්තයකට ගියාට පස්සේ මෙයාගේ කාය වේදනා චිත්ත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම හෙවත් උදේවැය ඥාන උපදින්න නැත්නම් සමාධිය උපදින්න නැත්නම් ආශ්‍රවශය වෙන්නේ නැත්නම් අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැත්නම් සිව්පසේ පහසෙන් ලැබෙන්නේ නැත්නම් අතහරින්න ඒ වන ගමනගත ජීවිතේ. ඒ වන පරිසරය අතහරින්න. ඒ වන කියන්නේ ඒ වනපත්තේ අතහරින්න ඕනේ. ඊළඟට බලන්නකෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි වික්ෂූන් වහන්සේ නමක් යම් වනපත්යක් ඇසුරු කරද්දී එයාගේ හිතේ කාය වේදනා චිත්ත ධර්මයන් පිළිබඳව ඇතිවීම නැතිවීම හෙවත් උදේවැය ඥාන උපදින්නේ නැහැ. චිත්ත සමාධි උපදින්නේත් නැහැ. ආශ්‍රවශේ වෙන්නේත් නැහැ. අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නේත් නැහැ. හැබැයි චීවර ලැබෙනවා. පින්දපාත ලැබෙනවා. හොඳ සෙනසුණක්. ඊළඟට ලෙඩක් දුකක් උණ ගාම්ම සලකන්න විවිධ උපාසක උපාසිකාවන් ඉන්නවා. වනයේක හිටියත් ඉතින් සමහර වනගත භික්ෂුන් වහන්සේලාට වරින් වර ගිහිලා දුක සැප බලලා බෙහෙත් එහෙම දෙන අපේ පින්තුන් ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර හතරම අසාර්ථක වෙලා සමාධියක් නැහැ, උදේවැය ඥානක් නැහැ, ආශ්‍රව කාමාශ්‍රවාදී දුරු වෙන්නෙත් නැහැ. අරිහත්ේ සාක්ෂාත් වෙන්නේ නැහැ. හැබැයි සීපසේ ලැබෙනවා නම් මොකද කරන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිතන්න කියන භික්ෂුවට මම මේ මහත් වූ භෝග හරි අල්ප වූ භෝග හරි අතහැරලා විඳින්න තියෙන බොහෝ දේවල් අතහැරලා මේ වනේකාවේ සිවුරු වලින් සතුරු වෙන්න නෙවෙයි. පින්ඳ පාතෙන් යපි යපි යපි සන්තෝෂ වෙන්න නෙවෙයි. ඊළඟට චීවර මේ සෙනසුන කුටිය තුලින් සතුරු වෙමින්වත් නෙවෙයි. ගිලම්පසාදී සතුටු වෙවින්නත් එයි මම මේකට ආයි මං ආයි මොකටද මං ආයි සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීමක් දකින්ද මං ආයි සංස්කාර ධර්මයන් වල සත්‍ය දැකීමට අවශ්‍ය සමතේ උපදවා ගන්න මං ආයි කාමාශ්‍රවාදී දුරු කරගන්න මං ආයි අරියත්තේ සාක්ෂාත් කරගන්න ඒ හතරව නැතුව මේ හතර තිබ්බට වැඩක් නැහැ මොකද කරන්න ඕන ඒ වනපත්ය අතහරින්න ඕන දැන් පළවෙනි එකේදී කියන්නේ හොඳට තේරුම් ගන්න පින්නත් මේක මතක හිත හිතින්නයි අපි නැවත නැවත කියන්නේ. පළවෙනි කාරණාවද කියන්නේ උදේවැය ඥාන නැත්තම් ඊළඟට සමාධිය නැත්තම් කාමාශ්‍රය දුර වෙන්නේ නැත්තම් අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැත්තම් සිව්පස්සියත් නැත්තම් අතහරින්නේ වණය වනපත්ය. දෙවෙනි එකේදී කියනවා සමාධිය නැහැ, උදේවැය ඥාන නැහැ, කාමාශ්‍රය දුර වෙන්නේ නැහැ, අරියත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැහැ, සිව්පස්සේ ලැබෙනවා. ඒත් අතහරින්න ඕනේ. මොකද කෑමට පැවිදි වෙච්ච එකක් නෙවෙයිනේ ජීවිතේ. සිවුරකට පැවිදි වෙච්ච එකක් නෙවෙයිනේ අතහරින්න කියන්නේ වනේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න යම්කිසි වනපත්තයක යම්කිසි වනසෙනසුනකදී යම්කිසි භික්ෂුවකට නොයලබුණු සිහි උපදිනවා. ඔන්න මෙයාට කය පිළිබඳ උදේවැය ඥාන උපදින පටන් ගන්නවා. වේදනා චිත්ත ධර්ම පිළිබඳ උදේවැය ඥාන උපදින පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මෙයාට එකඟ නොවුණු හිතේ දැන් චිත්ත සමාධියත් උපදිනවා. කානික සමාධිය, උපචාර සමාධිය, අර්පණා කියන ධ්‍යාන සමාධිය, ධ්‍යාන සුඛය හොඳට මෙයා අත්දකිනවා. ඒ වගේම මෙයාට කරන දැන් කාමාශ්‍රව ටිකෙන් ටික දුරු වෙනවා. අවිද්‍යාශ්‍රවත් දුරු වෙනවා දැනෙනවා. අතීතයට සාපේක්ෂව මෙයාට දැනෙන ඉස්සරට වඩා මගේ හිත කොච්චර හොඳද දැන්. කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව දැන් මට සංස්කාර නිත්‍ය වශයෙන් අරමුණු වෙන්නේ ආත්ම කොට ගැනෙන්නේ සංස්කාරවල සැපයක් මට අරමුණු වෙන්නේ නැහැ. එයාට දැනෙනවා. මෙයා මොකද එතකොට හිතන්නේ මෙයා හිතනවා හරි දැන් මගේ ආශ්‍රව දුර වෙන්නත් පටන් ගන්නවා. ඊළාට මෙයාගේ අරිහත්ත්වය සාක්ෂාත් වෙනවා. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරනවා සිව්පසේ නම් උපදින දුකී. බලන්න දැන් සමාධියක් තියෙන උදේවැය ඥානක් තියෙන කාමාශ්‍රවත් දුර වෙනවා. අරිහත්ත්වය සාක්ෂාත් වෙන හැබැයි පින්ඳ පාත් හොයාගෙන හරි අමාරු. චීවර හොයාගන්නත් හරිය අමාරුයි. සෙනසුන හරියම අබල දුබලයි. ඊළඟට බේත් හේත් ලබා ගන්න හරියම අමාරුයි. පිණුතු මොකද්ද හිතන්නේ? ඒ වනේ අතහරින්න කියයිද නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනාක් මේ වනපත් තියෙන්නේ. මොකද චීවර වලට වෙන්නේ පැවිදි උනේ. බත් මේ බත් පිඩුව වලට නෙවෙන්නේ පැවිදි උනේ. නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාධිය උපදිනවා නම් උදේවැය ඥාන උපදිනෝ නම් ඒ කියන්නේ පින්නත් ඕ උපදවා ගන්නේ සංසාර ජීවිතේ කොච්චර කොච්චර කොච්චර නම් දුර්ලභවද අපේ පින්නතුන්ගේ ජීවිතයේ නිවැරදිව කය පිළිබඳ උදේවැය ඥාන ඉපදලා තියෙනවා නම් පින්නත් ඒක රැකගන්න ඕන අම්මේ කුසීන දරුවෙක් රකින්න වගේ ඒ උදේවැය ඥාන රැකගන්න ඕන තමන්ට යම් සමාහිත භාවයක් ජීවිතේ ඇති වුණා නම් දරුවන්ට තමන්ගේ දරුවෝ ඉන්නෝනේ ගෙදර දරුවන්ට වඩා ඒක රැකගන්න ඕනේ. දරුවන්ට වඩා වටින ඒ සමාධිය. ඇයි ගිය භවෙත් දරුවෝ හිටියා පෙර භවෙත් දරුවෝ හිටියා සසර ජීවිතේ තිරසන් වෙලා ඉද්දිත් අපිට දරුවෝ හිටියා. ඒ චිත්ත සමාධිය ඒ නිසා වස්ත විද්දි නමුත් මේ උදේවැය ඥානයක් ඇති වුණොත් චිත්ත සමාධියක් ඇති වුණොත් කාමාශ්‍රවාදී දුර වෙනවා කියලා දැනුණොත් ඉතින් මොකද කරන්න ඕනේ? දත් පිටි කාගෙන ඒවා ආරක්ෂා කරගනිමින් Taman යුතුයකමුත් සිද්ධ කරගනිමින් Tamanට පුළුවන් නම් සෞම්‍යව කාගවත් හිතට දෙන්න නැතුව මේ ශාසනයට එන්න ඉක්මනට ශාසනයට ඇවිල්ලා හරි ඒවා වැඩි දියුණු කරගන්න ඕනේ. ඇයි දුර්ලභයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක කන්න බොන නැතුණක් කමන්නේ ඔය ටික තියෙනවා නම් ඉන්නේ වනේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරෙනි කාරණාව එක්තරා වනපත්යක් කියනවා ඒ වනපත්යේ ඒ වනසෙනසෙන ඉන්න භික්ෂුවට කාය වේදනා චිත්ත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම උපදිනවා ඥාන උපදිනවා සමාධි උපදිනවා ආශ්‍රව දුර වෙනවා අරිහත්ත්‍ය සාක්ෂාත් වෙනවා සීපසයක් ලැබෙනවා ඒකෙමින්ද ඒකෙමින්ද ඇයි හැම දෙයක්ම ලැබෙනවද අන්න බලන්න ඊළඟට මේ විදිහට බුදුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි ගමක් ඇසුරු කරගෙන දැන් අපි කතා කරේ වනයක් ඇසුරු කරගෙනේ ඇසුරු කරගෙන ඉතින් වනය ඇසුරු කරගෙන මේ කාරණා ටික විස්තර කරලා ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා ගමක් ඇසුරු කරගෙන ඉද්දිත් ওই විදිහටම නියම් ගමක් ඇසුරු කරගෙන ඉද්දිත් ওই විදිහටම නුවරක් ඇසුරු කරගෙන ඉද්දිත් ওই විදිහටම ජනපදයක් ඇසුරු කරගෙන ඉද්දිත් ওই විදිහටම යම් කිසි ජනපදයක ඉන්නවා නම් ඒ ජනපදයේ තුල වාසය කරන කෙනාට සමාහිත භාවයේ නැත්නම් ඊළඟට උදේවැය ඥාන උපදින්නේ නැත්නම් ආශ්‍රවශේ වෙන්නේ නැත්නම් අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැත්නම් සීපසේ ලැබෙන්නේ නැත්නම් ඒ ජනපදයේ අතහරින්න. යම්ති ජනපදයකෙද්දී අනිත් හතරම නැතුව සීපසේ ලැබෙනව නම් ඒත් අතහරින්න. මොකද සීපසෙට නෙමෙයි කයිදුනේ. යම්ති ජනපදයකෙද්දී සීපසේ නැතත් අනිත් හතර හොඳට ලැබුණා නම් මේ සමත විපස්සනා වල දිනු ඇති වුණා නම් එහෙනම් ඉන්න. කෑම බීම හරිය නැවත් කමන්නේ ඒ හතර තියෙනවා නම් ඉන්න. ඊළඟට යම් කිසි ජනපදයක වාසය කරනවා නම් ওই සියලුම කාරණා ලැබෙනවා නම් ඒකේ දිවිහිමියෙන් හිටියත් කමන්නේ ජීවිත කාලේ පුරාවටම. ඊළඟට පිනත් විශේෂම අවසාන කාරණාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂ කාරණා සඳහන් කරනවා. ඉදපන භික්කවේ භික්ඛු අඤ්‍යතරං පුද්ගලං උපනිස්සාය විහෙරති. අන්න ඒක හරීම වැදගත්. යම් භික්ෂුවක් යම් පුද්ගලයෙක් ඇසුරු කරගෙන වාසය කරනවා. ඒ කියන්නේ යම් කිසි කර්මස්ථානාචාරයන් වහන්සේ නමක්. නැත්තම් ගෘහස්ත ගිහි සමාජය තුල කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරගෙන වාසය කරනවා. ඒ කියන්නේ එයාගෙන් තමයි මාර්ගය මෙයා ඉගෙන ගන්නෙ. යම් කිසි පුද්ගලයෙක් ඇසුරු කරගෙන මාර්ගය පුරුදු කරද්දී ඒ පුද්ගලයාගේ ඇසුරේදී කාය වේදනා චිත්ත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ප්‍රකට කරගන්න බැරි නම් ඒක ප්‍රකට කරගන්න මෙයාගෙන් මාර්ගය ලැබෙන්නේ ඒ පුද්ගලයා ඇසුරු කරද්දී මෙයාගේ කණික සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි උපදින මාර්ගයක් පෙන්වන්න නැත්තම්. ඒ පුද්ගලයා ඇසුරු කරගෙන ඉද්දී කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව දුරු වෙන නිවැරදි ක්‍රමවේදයක් පෙන්වන්න නැත්තම්. ඒ පුද්ගලයා ඇසුරු කරගෙන ඉද්දී අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැත්තම්. ඒ පුද්ගලයා ඇසුරු කරගෙන ඉද්දී සිව්පසේ ලැබෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුන් වහන්සේට මොකද කරන්න ඕනේ? අනාපුච්ඡා විමසන්නේ නැතුව එතනින් යන්න කියනවා. ඒ පුද්ගලයා අතහැරලා යන්න කියනවා. කියන්නේ විමසන්නේ නැතුව යන්න කියන්නේ මේ යනවා කියලා කියන්නේ නැතුව යනවා කියන එක නෙමෙයි. කියන්නේ මං ඔබතු ඔබ අතහැරලා යන්නද එපාද කියලා අහන්න නැතුව. අරවා තමයි බුදුන් වහන්සේ දුන්න සාධක ටික. එයා සමාධිය උපදින මාර්ගය පෙන්වන්නේ නැත්නම් ආශ්‍රව දුර වෙන මාර්ගය පෙන්වන්නේ නැත්නම් උදේවැය ඥාන උපදින්න මාර්ගය පෙන්වන්නේ නැත්නම් ආර්යත්වේ සාක්ෂාත් වෙන්න මාර්ගය පෙන්වන්නේ නැත්නම් චීවර සේනාසන ටිකක් නැත්නම් අහන්නිපා මම මෙතන යන්නද ඕනද කියලා අනාපුච්චා අහන්න තුන මම යනවා කියලා යන්න ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි පුද්ගලයෙක් ඇසුරු කරනවා එයා ඇසුරු කරද්දී සමතය උපදින්නෙත් නැහැ කාය වේදනා චිත්ත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම කියන සිහිය උපදින්නෙත් නැහැ. ඊළඟට ඒ පුද්ගලයා ඇසුරු කරද්දී කාමාශ්‍රවාදී දුරු වෙන්නෙත් නැහැ. භවශ්‍රව අවිද්‍යාශ්‍රව දුරු වෙන්නෙත් නැහැ. එයා ඇසුරු කරද්දී අරිහතේ සාක්ෂාත් වෙන්නෙත් නැහැ. හැබැයි සිවුරු ලැබෙනවා, සේනාසන ලැබෙනවා, බේත්තික ලැබෙනවා, පින්දපාත හොඳට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද කරන්නේ? එයාට කියලා යන්නේ එයා ඉතින් එයාත් එයාට එයාත් එක්ක කතා බහ කරලා යන්න කියනවා. මොකද සිවුරට නෙවෙයි පැවිදි වුනේ. කෑම ටිකට නෙවෙයි පැවිදි වුනේ. අර අච්චර කාම්භෝගී ජීවිතයක් අතහැරියේ සිවුරු වලටවත් කෑම බීම ටිකටවත් කිඳ පාතේටවත් ඊළඟට ගිලම්පකටවත් කුටියකටවත් නෙවෙයි. ඇතිවීම නැතිවීම කියන ඥාන ඇති කරගන්නයි. කණික උපචාර කණික උපචාර අර්පණා කියන සමාධිය කරගන්න පැවිදි උනේ. ආශ්‍රය දුරු කරන්න පැවිදි උනේ. අරියත්ත්ව වලින් පැවිදුනේ. ඒ ටික නැතුව කොච්චර කන්න බොන තිබ්බත් අඳින්න පළඳින්න තිබ්බත් බුදුන් වහන්සේ දේශනා කරනවා විමසල යන්න කියනවා. ඇසුරු කරන්න එපායි පුද්ගලයා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නත් යම් කිසි පුද්ගලයෙක් ඇසුරු කරනවා කර්මස්ථානයන් වහන්සේ නමක් වූ කර්මස්ථාන වරේ ජීවිතයේ ඉන්න කෙනෙක් හරි ඇසුරු කරනවා මෙන්න මෙයා ඇසුරු කරද්දී මෙන්න මෙයා ඇසුරු කරද්දී නූපන් උදේවැය ඥාන කාය වේදනා චිත්ත ධර්මවල උපදිනවා නම් සමාධි උපදිනවා නම් ආශ්‍රෝෂය වෙනවා නම් අරිහත්ත්වේ සාක්ෂාත් වෙනවා නම් සිව්පසේ නැතත් කණ්ඩ බොණ්ඩ නැතත් එයා අතහැරලා යන්න එපා කියනවා දැන් අපි මේ දැන් කර්මස්ථානයන් වහන්සේ සහ කර්මස්ථාන වරයා කියලා කියන්නේ පින්නතුන් පැත්තට දාලා මේක. මේක පැහැදිලිවම භික්ෂුන් වහන්සේලාට දේශනා කරන සූත්‍රයක්. නමුත් සමහර ගිහි පින්නතුන් ගෘහස්තව වැඩ කටයුතු කරන සමහර කර්මස්ථානවරු ඇසුරු කරලා කමටහන් ආදී ගන්න බලනවා. එයාලා ඇසුරු කරද්දී මෙන්න මේ ධර්මතාවල පිළිතලාම තීරණ ගන්න ඕනේ. ඉතින් මෙතන මේ තුන්වෙනි කාරණාවද සඳහන් කරනවා යම් කිසි පුද්ගලයෙක් ඇසුරු කරද්දී සමතේ උපදිනවා නම් ඇතිවීම නැතිවීම ඥාන උපදිනවා නම් ආශ්‍රෝෂය වෙනවා නම් අරිහත්ත්වේ සාක්ෂාත් වෙනවා නම් ශ්‍රීපසෙන් එකක් එයා අතහරින්න දෙපා. අවසාන කාරණාව සඳහන් කරන පින්නත් මහණනි යම් කිසි කර්මස්ථානයන් වහන්සේ නමක් ඇසුරු කරද්දී අසමාහිත සමාහිත වෙනවා නම් කාය වේදනා පිළිබඳ ඇතිවීම නැතිවීමේ උදේනය වැය ඥාන උපදිනවා නම් ඒ සිහි උපදිනවා නම් අතිපත්තහණේ පිහිටනවා නම් ආශ්‍රවශය වෙනවා නම් අරිහත්ත්වේ සාක්ෂාත් වෙනවා නම් සිව්පස්සියත් හොඳට ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බැහැර කළත් බැහැර වෙන්න එපා. යන්න කිව්වත් යන්න එපා කියනවා. මොකද හැම දෙයක්ම සම්පූර්ණ වෙන කර්මස්ථානයන් වහන්සේ නමක් නිසා. ඉතින් පින්වත්නි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන මේ වනපත්ත කියන සූත්‍රයේ ගමින් නුදුරු ප්‍රදේශයක් ඇසුරු කරන වනයක් ඇසුරු කරන භික්ෂුවකට දේශනා කළ මේ කරුණු කාරණා ටික අපේ ජීවිතයට අතිශයින්ම වැදගත් කරුණු කාරණා කියලා අපේ පිළිතුර දැනෙන නැති හැඟෙන නැති. ඉතින් මේ සූත්‍රය හදාරන්න මේ සූත්‍රය තුල තඩංගු වෙන්නේ ඇත්තටම පින්වත්නි මොන දේ කළත් මොන දේ තිබ්බත් චිත්ත සමාධියක් නැත්නම් ඒ ජීවිතේ වැඩක් නැහැ කියන එකයි. මොන දේ තිබ්බත් අහස උසට මාලිගා තිබ්බත් මොන තරම් හොඳට භික්ෂුන් වහන්සේලා වශයෙන් අපට සිව්පසේ තිබ්බත් සංස්කාර ධර්මයන් ගැතිවීම නැතිවීම පිළිබඳ අවබෝධයක් නැත්නම් ආශ්‍රවශය වෙන්නේ නැත්නම් ඒ පැවිද්දෙන් වැඩක් නැහැ කියලා මේ කියන්නේ. ඒ නිසා පින්නත් ඔබ අප හැමදෙනාම දැඩි අදිෂ්ඨානයක් ගමු බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වන විදිහට මේ නිවැරදි ගුණ ධර්ම ටික අපේ ජීවිතයට එකතු කරගමු කල්පනාවෙන් වණය ඇසුරු කරමු කල්පනාවෙන් පුද්ගලයන් ඇසුරු කරමු මුලාවටපත් නොවෙමු නැවත නැවත සිහිපත් කරන්නේ අධර්මය ධර්මය අවිනය විනය මනාව දැනගමු බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වන වික්ත විනීත විශාරද බහුශෘත ධර්මදර ධම්මානු ධම්මපටිපන්න නිර්වාණ ධර්මය ඇතුළු අනිකුත් සියලුම ධර්මයන්ට ඇතුල් වෙච්ච ශක්තිමත් ශ්‍රාවකය බවට අපි පත් වෙමු. හැම දිනාටම සඳහා ශක්තිය ධෛර්යය සිහිය නුවණ වීර්ය අධිෂ්ඨාන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව මෙතකින් අවසන් කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති පින්වත්නි අද දවසේ දායකත්වයේ ධර්මෙන් ශ්‍රද්ධාවන්ත අපේ පිරිසක් කටයුතු කරනවා මාළබේ ප්‍රදේශයේ ඉඳලා සම්බන්ධ වෙන ලක්ෂාණී පෙරේරා මහත්මියත් කේශලා පෙරේරා මහත්මියත් මේ පින්වත් මහත්මීන් බලාපොරොත්තු වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම ධර්ම අවබෝධය ලැබෙන්නටත් ලෝකයට පත්ව තිබෙන භයානක කොරෝනා ව්‍යසනයේ මේ ලෝකයෙන් තුරන් වීමටත් දේශකයන් වහන්සේලාතුළු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් තමයි මේ පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ පිළිතුරු සඳහන් කරලා තියෙන විදිහට අපි බයාන කනතුරක මේ වෙනකොටත් ඉන්නේ. ඇත්තම කතා කළොත් මරණයේ හැවණැල්ල මරණය අපේ ගේ දොරකඩට ආවා වගේ තත්යක අපි ඔක්කොම ඉන්නේ. ලෝම ගිලම් වෙච්ච අවස්ථාවක්, ගිලම් වෙන්න හදන අවස්ථාවක්. ඉතින් මේ ධර්ම දේශනාවට දායකත්වයේ දැරීම තුලින් ඒ පින්නතුන් ඇති කරගත්තේ මෙපමණයි කියන්න බැරි මහා පුණ්‍ය ශක්තියක්. මොකද මේ හැම වචනයක් වචනයක් පාසාම උපදින කුසලයන්ට උපදින්නා වූ කුසලයන් මෙච්චර මෙපමණයි කියලා කියන්න බෑ. ඉතින් අපි කවුරුත් එකතු වෙලා ප්‍රාර්ථනා කරමු පින්වත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදේනොත් ත්‍රිවිධ රත්නත්‍රි අනන්ත ගුණානුභාවේනොත් සියලුම දෙවිවරුන්ගේ ආරක්ෂාවෙනුත් මේ භයානක කොරෝනා වසංගතය මේ ලෝකෙන් තුරන් වෙලා හැම දිනාටම සතුට සැනසෙල්ලම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධර්මදේශකයන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මාළබේ සිට දායකත්වයෙන් දරන ලක්ෂාණී පෙරේරා මහත්මිය, කේශලා පෙරේරා මහත්මිය කෙනේ පින්නතුන්ට මේ සිදු කරගත් මහානීය පුණ්‍ය කර්මය මේ ලෝකයේ උතුම්ම දාණය තමයි ධර්මයේ දාණය කිරීම ප්‍රදානය කිරීම හැම හිතක්ම සනසවන්න පුළුවන් ධර්ම දාණය තුලින් ඒකයි අග්‍රදානයක් වෙන්නේ. ඉතින් මේ මහත්මීන්ටත් මේ මහත්මින්ගේ පවුලේ හැම දෙනාටවත් මේ උතුම් ධර්ම දානමේ කුසලයෙන් ජීවිතේ පුරාවටම සැනසෙල්ලම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිවිසැනහි වදාළ ශාන්ත ලක්ෂණ නිර්වාණයෙන් සැනසෙන්නටම මේ මහා පුණ්‍ය ශක්තිය පාරමී ධර්මයක්ද වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළ පින්නතුන්ටත් දායකත්වයේ දරු පාවුල් වල පින්නතුන්ගේ පාවුල් වල හැම දිනාටම ලෝකවාසී ලක්වාසී හැම දිනාටම ත්‍රිවිධ රත්නත්‍රි අනන්ත ගුණානුභාව බලයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් ලැබේවා. උතුම් නිවනින්ම සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. てる。